ප්‍රතිවේක්ෂ දේශනා මාලාවේ 18 වන සතියේ 5 වෙනි දේශනාව අද සිකුරාදා දවසේ මහා චත්තාරීසක සූත්‍රය පිළිබඳවයි ස්වාමින් වහන්සේ මේ සතිය පුරාවට අපට කියා පහදා දෙන්නේ. ඉතින් ඒ ඇසුරින් ඒ පිළිබඳව සමාජ කතිකාවත දේශනාව අද සිද්ධ කරන්නට අප සැම කෙරෙමෙත් සිටින් ධර්ම සභාවට වැඩමවා වදාළ පූජපාද උඩුදුම්බර කාශ්‍යප අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි පළමු කොට සාදුනාද නංවා පිළිගනිමු.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 අපි අද දවසේ සූදානම් වෙලා ඉන්නේ මහා චත්තාරීසක සූත්‍රය ආශ්‍රයෙන් සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන සමාජ කතිකාවත කියන මාතෘකාවෙන් ඒ පිළිබඳව විමසලා බලන්න මොකක්ද මේ අපිට බුදුරජාන් වහන්සේගේ ධර්මය මේ සමාජය තුළ නිවැරදිව ස්ථාපිත කරන්න අපේ යුතුයකම අපි කොහොමද ඒක සමාජයේ කතාවක් බවට පත් කරගන්නේ කියන එක තමයි අරමුණ වෙන්නේ අද දවසේ අපි සූදානම් කරගෙන තියෙන ධර්ම දේශනාවේ. හොඳයි. දින හතරක් තිස්සේ අපි සාකච්ඡා කරා ඊයේ දවසේ සජීවී සාකච්ඡාවත් එක්ක අපි මේ මොකක්ද කරන්නේ කියලා අපි ඇත්තටම දැනගන්න දැනගත යුතුව තියෙනවා බෞද්ධ විදිහට අපිට ලැබිලා තියෙන මේ වටිනා සම්පත. ඒ උරුමය පිළිබඳ අපි හෙට දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙමින් මේ ලැබිලා තියෙන උරුමය වෙනසක් වෙන්න දෙන්නේ නැතුව අනාගතයට උරුම කරලා දෙන එක තමයි අපේ වටිනාකම. එතකොට මේ සමාජය තුළ අපි කරන කියන දේවල් වලදී මේ කතිකාවත නිවැරදිව සකස් වෙන්න ඕනේ. ඒ ඒ වැඩපිළිවෙල කළ යුතු තියෙන්නේ කවුරුවත් නෙවෙයි. ඒ වැඩපිළිවෙල කළ යුතු තියෙන්නේ අපි. බෞද්ධය විදිහට බෞද්ධ බෞද්ධ ධර්මයට අනුකූල ජීවිතයක් තමන්ගේ දීපේතෙහි වර්ධනය කරගත්තොත් ඒ අනුකූල ජීවිතය ගෙවනකොටම ඒ වටේ පිටේ ඉන්න විශේෂයෙන් පවුලේ ඉන්න අයට විශේෂයෙන් ආසන්නයේ ඉන්න අයට ඥාතීන්ට ඒ වගේම තමන් ආශ්‍රය කරන අයට ලොකු පණිවිඩයක් හම්බෙනවා. මොකද බෞද්ධ ධර්මය තුලින් පෝෂණය කරන කෙනා ලොකු පෞර්ෂයකින් යුක්තව හැදෙන කෙනෙක්. ඒක තමයි ඒ කියන්නේ ලොකු අනිත් අයට හිතා ගන්න බැරි තරම් ලොකු හැකියාවක් තියෙන කෙනෙක් බවට පත් වෙනවා. ඒ හිත පුහුණු කරනකොට ටික ටික. හැබැයි පුහුණු කරන්න ඕනේ ඒක. ඒක භාවිතා කරන්න ඕන එකක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවානේ. ඒක අපි හොඳ ආකාරව දන්නවා. එහෙනම් අපි අපේ ජීවිතයට මේ දේවල් එකතු කරත් අපි නිකාම් බොළඳ නිකාම් මේ පොඩ්ඩක්නම් මෝඩ වැඩ කරන එහෙම කෙනෙක් බවට පත් වෙන්නේ නැහැ. එතකොට බෞද්ධත්වෝ පෞරුෂයකින් යුක්ත ඍජු මෘදු නිවැරදි තීරණ ගන්න හැම වෙලෙම අනිත් අයට රවට්ටන්න බැරි අන්න ඒ වගේ පිරිසක් බවට ඒ ඒ හැසිරෙන කෙනා දිහා බලනකොට ඒ පවුලේ අය ඒ හැම කෙනෙක්ම ටික ටික හැදෙන්න ඕන කතිකාවත තමයි මේ ධර්මය තුලින් පෝෂණය වෙන කෙනෙක් නම් එයාගේ එයාට කිසි ප්‍රශ්නයක් එයාට අඩුම ගානේ මරණයේ ප්‍රශ්නකුත් නැහැ එයාට අනිත් අයගේ නපුරු වචන ප්‍රශ්නකුත් නැහැ එයාට ඕන කෙනෙක්ව ඕනම කෙනෙක්ව හසුරවන්න පුළුවන්කම තියෙන දක්ෂ පරිණත කෙනෙක් බවට පත් වෙනවා කොච්චර අපිට හැකියාව තිබුණ නැතත් මේ මාර්ගය තුළ තමන්ගේ සිත වර්ධනය කරනකොට අපි ඕන තරම් දැකලා තියෙනවා ගොඩ දුර්වලතා තියෙන අය කිසි දෙයක් මතක හිටින්නේ නැහැ කියන අය සභාවකට ගිහිල්ලා කතා කරන්න බැරි අය ඊළඟට එක දිගට වැඩක් කරන්න බැරි අය මේ වගේ බොහෝ දුර්වලකම් තිබ්බ අය ධර්මය තුලින් පෝෂණය වෙලා තමන්ගේ මානසිකාරය નિවැරදි කරගෙන ඉතාමත්ම සාර්ථක පුද්ගලයෙකු බවට පත් වෙලා සමාජයේ තමන්ගේ ලෞකිකත්වය වර්ධනය කරගත්ත අවස්ථා වගේම මේ ලෝකෝත්තර ජීවිතය යමෙක් මේ බලාපොරොත්තු වෙන ලෞකික ජීවිතය යමෙක් බලාපොරොත්තු වෙන ලෞකික ජීවිතය වර්ධනය කරගන්න එයාට වැඩියෙන්ම ලැබෙන්නේ මොකක්ද ඒක තුල එයා කොහොමද රැඳෙනවා. එතකොට ලෞකික ජීවිතේ වර්ධනය කරගන්න කෙනෙකුට ලැබෙන ලොකුම ලාභය තියෙන්නේ ධර්මානුකූල වීම. එතකොට එයාගේ කොහොමත් ජීවිතේ ඒකම හේතුවක් වෙනවා ඒ ධර්මයට ඇලෙන්න. ඒ ධර්මයට ඇලීම හේතුවක් වෙනවා සසර සූපත් භාවයට පත් වෙන්න. හොරකම් කරලා දිනුනකට වැඩිය වේගෙන් දිනු වෙන්න පුළුවන් අවංකව හම්බ කරලා ජීවත් වෙනවා. හරිද? හැබැයි සමහර වෙලාවට කර්ම වේග තියෙනවා. අතීත කර්ම වේග තියෙනවා. ඒ කියන්නේ අතීතයේ කරපු නොයෙකුත් වැරදි පටිසන්ධීන් තියෙනවා. එතකොට ඉතින් කොච්චර ගෙනල්ලා දැම්මත් මේ එකතු වෙන්නේ නැහැ. හරි කොහෙන් හරි දිවි දිවි යනවා. ඒවා ඉතින් තේරුම් ගන්න ඕන මගේ කර්ම කියලා. ඒකට හරියට තව හොරකම් කරොත් ඒක තවත් ඉස්සරහට ඒ මොහොතේ නම් මොන හරි යම් කිසි ආකාරයක ගැළවීමක් තියෙයි. හැබැයි සසරට බොහොම ඊට වැඩිය ලොකු හානියක් සිද්ධ වෙනවා. ඉතින් එහෙනම් අපි මේ කල්පනා කරගන්න ඕනේ මේ ධර්මය තුල අපිව පෝෂණය වෙනකොට අපිට ලැබෙන ශක්තියින් පිළිබඳ. ඉතින් අද එච්චරම සරල දෙයක් නෙවෙයි අපි කතා කරන්න යන්නේ. අද අපිට පුළුවන්කම තියෙන්න ඕනේ මේ ධර්මයේ තියෙන මේ මහා චත්තාරිස්ක සූත්‍රයේ තියෙන ආකාරයට නිවන් දකින්නේ මොකද්ද කියලා තව කෙනෙකුට පැහැදිලි කරලා දෙන්න පුළුවන් වෙන දක්ෂතාවයක් තියෙන්න ඕනේ. සහ කොතන හරි තැනක ධර්මයේ කතා කරනවා නම් දැන් අද කාලීනව සිද්ධ වෙලා තියෙන ගැටලුවක් තියෙනවා. සමහර අය හදිස්සියෙම හිටපු ගමන් සෝවන් වෙනවා. හරිද? සෝවන් වුණාට සෝවන් උනේ කොහොමද කියලා දන්නේ නැහැ. ඒකට අපි බලාගෙන ගියාම අපිට පේන්න තියෙන එයා පුරපු පිළිවෙතක් නම් පේන්නේ නැහැ. එයා යහපත් වචන කතා කරලා නැහැ. යහපත් ක්‍රියා කරලා නැහැ. නේද? මෛත්‍රියෙන් කටයුතු කරලා නැහැ. ඊට පස්සේ සෝවන් වුණා කියලා කියනවා. සෝවන්නේ ඊටත් එහා වුණා කියලා කියනවා. හැබැයි බලනකොට එදා කතා කරෙත් නෑ යහපත් වචන. දැන් මේ වැඩේ වුණාට පස්සේ කතා කරන්නේත් නෑ. එදා ක්‍රියා කරෙත් නෑ යහපත් විදිහට අද ක්‍රියා කරන්නේත් නෑ. එදා ඒ ඒ ඒ දැන් රහත් වුණා කියන චරිත තියෙනවා. ඒ රහත් වුණා කියන චරිතයි අපේ චරිතය අතර වැඩි වෙනසක් පේන්නේ නෑ. නේද? ඉතින් එහෙමනම් මේක එහෙම එකක් වෙන්න පුළුවන්කම නැහැ. බුදුරජාන් වහන්සේගේ ධර්මය කියන්නේ අපේ පින්වත්නි ඒ ධර්මයෙන් පෝෂණය වීම කියන එක අපි තදින් හිතර ගන්න ඕන දෙයක් තියෙනවා. දැන් ජාතික උරුමයක් වුණා නේද? ඒ ජාතික උරුමයක් උනේ ධර්මයේද ත්‍රිපිටකයේද? ත්‍රිපිටකය. අපි බලන්න ඕනේ ධර්මයේ ජාතික උරුමයක් කරගන්න. ත්‍රිපිටකයේ ත්‍රිපිටකයේ ජාතික උරුමයක් වුණාට ජාතිය හැදෙන්නේ නැහැ. ඒ පොත් ටික පරිස්සම් කරන්න පුළුවන් පොත් ටික දැන් වෙනස් කරන්න බෑ. ඒක ඒක උරුමයක් වෙච්ච එක බොහොම හොඳයි. ඒක තාම වටින දෙයක්. මොකටද? අනාගත පරපුරට වටිනා එක වෙනස් කරන්න බෑනේ දැන්. හරි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ධර්මයේ ජාතික උරුමයක් වුණොත් ඒ ඒ ත්‍රිපිටකය තුළ තියෙන ධර්මය ජාතික උරුමයක් බවට පත් කරගන්න මොකද කරන්න ඕන? ධම්මදායාද සූත්‍රය අරන් බලන්න ඕනේ. ඒ ධර්මය අපි ත්‍රිපිටකයේ තිබ්බට මදීක දායාද කරගන්න ඕනේ. හරිද? දායාද කරගන්න මොකද කරන්න ඕනේ? තමන්ගේ හිත තුලින් ඒ ධර්මය නැගෙන විදිහට හිත සකස් කරන්න ඕනේ. එහෙම සකස් කරපු කෙනෙකුට මේ කෙලෙස් වලින් අත මිදෙන්න තමන්ගේ සිතම වැඩ කරනවා. හරි. ඉතින් මේ ඔක්කොම තියාගෙන අපි පොඩ්ඩක් ආයසරයක් මේ දවස් හතරේ කතා කරපේ වගේ සාරාංශයක් චුට්ටක් කතා කරනවා. මොකද මේක ගැඹුරු කාරණාවක් හින්දා වැඩිපුර වැඩිපුර ආය ආය කතා කරනකොට මේක තේරෙන්න පුළුවන් වෙන්නේ. දෘෂ්ටිය ගැන කතා කරන්න අපි ඊයේ දවසේ පෙරේද දවසේ අපේ පොඩි ස්වාමීන් වහන්සේත් එක්ක කතා කරපු වෙලාවේ පුංචි උදාහරණයක් මතක් කරා මෙයාට මතක ඇති තුවාලයකට බෙහෙත් දානකොට මොකද්ද තියෙන අදහස? දාන්න එපා ඉතින්. තුවාලයක් නම් බෙහෙත් දාන්න ඕනේ. ඒක තමයි යුතුයකම, ඒක තමයි ක්‍රමේ. හරිද? ඒකින් දානවා. හරි තුවාලයක් නම් බෙහෙත් දාන්න ඕනේ. ඒ වගේ අර මොකටද බෙහෙත් දාන්නේ? නැහැ. තුවාලයට බෙහෙත් දානකොට ඒක අපේ තාත්තලා බෙහෙත් දැම්මයි කියලා අපි දාන්න ඕනේ. අපේ සීයලා බෙහෙත් දැම්මයි දාන්න ඕනේ. අපේ ජාතිය ප්‍රතිපත්තියක් තමයි තුවාල වලට බෙහෙත් දාන එක. එහෙම එහෙම අදහසකින් තුවාල වලට බෙහෙත් දාන්නේ නැහැ නේද? තුවාල වලට බෙහෙත් දමා ජාතිය සුරකිමු. ඒ කිසි අදහසකින් නෙවෙයි තුවාල වලට බෙහෙත් දාන්නේ ආන්න හොඳ කර ගැනීම සඳහා. හරිද? එතකොට තුවාල වලට බෙහෙත් දාන්නේ ඒක හොඳුන් නැත්නම් රිදෙන හින්දා. එහෙනම් රිදෙනවා නම් හොද කරන්න ඕනේ. නේද? රිදෙන්න හේතුවක් ඇතුව. හරි. කය රිදෙන ජීවිතයේ රිදෙන තැන් දෙකයි. මූලික වශයෙන් කොටස් දෙකයි ජීවිතයේ රිදෙන තැන්. එකක් කය අනිත් එක සිත මූලික වශයෙන්. ඔක හරියට බැලුවොත් කොටස් 6කට බෙදෙනවා. ඒ චක්කු සම්පස්සද, සෝත සම්පස්සද, ගාන සම්පස්සද ඒ විදිහට. නමුත් අපි කොටස් දෙකක් කියලා ගන්නවා සිත සහ කය කියලා. එහෙනම් කය රිදිච්ච වෙලාවේ තුවාල වලට බෙහෙත් දාලා තුවාල වෙලා කය රිදුනහම බෙහෙත් දාලා ඒක අඩු කරගන්නවා. සිත රිදුනහම වේද නැද්ද? අන්න හරි. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ තමයි සිත රිදුනහම තියෙන බෙහෙත. එතකොට ඒ ධර්මයේ බෙහෙත් කරන ආකාර ගොඩාක් තියෙනවා. ආකාර අටපැත්තකින් තුවාලේ හොඳ කරගන්න ඕනේ. හරිද? බොහෝ කාරණා ටික ඔක්කොම අරගෙන කොටස් 8කට බෙදලා තිනවා. ඒ බෙහෙත් කලවම් කරලා දාන්න ඕන අටක් තියෙනවා. හොඳටම හොඳ වෙන්න නම්. ඒ තමයි ආරෂ්ඨාංග මාර්ගය කියලා කියන්නේ. එතකොට ඒ අටෙන් අට භාවිතා කරන වෙලාවේ මට ඒ වගේ අදහසක් තියෙන්න ඕනේ. ප්‍රාණඝාතයෙන් වළකිනකොට, අදත්තාදානයෙන් වළකිනකොට, කාමයේ වර්ධව ඇසීමෙන් වළකිනකොට ඔය තුනෙන් සම්මා කම්මන්ත කියන අංගය වර්ධනය කරගන්න මම උත්සාහ කරන වෙලාවේ ලෞකික වශයෙන් වර්ධනය කරගෙන ඒක ලෝකෝත්තර බවට පත් කරගන්න උත්සාහ ගන්න හැම වෙලාවකම මම ප්‍රාණඝාතයෙන් වළකිනකොට අදත්තාදානයෙන් වළකිනකොට කාමයේ වර්ධව හැසිරීමේ වළකිනකොට මට තියෙන අදහස මොකද්ද? මොකද්ද මට තියෙන අදහස? මම ප්‍රාණඝාත කරන්නේ ඇයි? අපි කතා කරලා තියෙනවක මధుරවා කනවටේ කරගෙන මට රිදෙන හින්දා. මధుරව මරන්නේ ඇයි? මధుරවා දෙසරයක් තුන් සැරයක් හතර සැරයක් මම කන වටේ කැරකෙනකොට නිදා ගන්න ගියාම මට සිදෙනවා. විද්දොත් නෙවෙදෙන්නේ කියලා කියයි කවුරු හරි. නෑ ඊට කලින් රිදෙනවා. මොනවද රිදෙන්නේ? සාද්දෙට රිදෙනවා. ඒක දරා ගන්න අමාරුයි. එන්න ඒ රිදෙනවා කියන්නේ ඒක තුවාලයක් වගේ. ඒක හොඳ කරගත්තේ නැති හින්දා ඒ වෙලාවේ මම ඒක එකමරලා දානවා. අනුන්ගේ වස්තු දැක්කහම සමහර අයට හරියට රිදෙනවා. හොරකම් කරන්න අවස්ථාවක් තියෙනවා නම් හොඳටම රිදෙනවා. හ්ම්. බලන්න මේක මේක සිද්ධ වෙන දේ එතකොට ඒක දරා ගන්න බැරි වෙනවා මම මතක් කරනවා මේ රටේ තියෙන ක්‍රමවේද වෙනස් කරන්න ඕනේ කියලා අපි හැමදාම කියන්නේ ඒකයි ඇත්තටම ප්‍රාදේශීය සභාවට පළාත් සභාවට පාර්ලිමේන්තුවට ඉස්සෙල්ලාම മന്ത്രി කෙනෙක් වෙලා යන කෙනා ගමේ රටේ නැත්තම් තමන්ගේ ප්‍රදේශයට වැඩිපුරම සේවය කරපුවාද නැද්ද නේද තනියම දුප්පත් අයට උදව් කරලා එතකොට ඔය තව ඒ දේශපාලඥයෝ හම්බෙලා නේ දිල්ලින් දිනාගෙන ගෙවල් වලට මොනවා හරි ඒ විදිහට ගිහිල්ලා හම්බෙලා ටිකක් නායකත්වයක් අරගෙන යහපත් විදිහට ගමේ හිටපු අය තමයි මේ ඉස්සරහට එන්නේ නේද? ඇවිල්ලා ටික දවසක් ගියාම මොකද වෙන්නේ? ඒ නායකත්වයෙන් ඉස්සරහට යනවා ඒ නායකත්වයෙන් තවත් ඉස්සරහට යනවා ඒ යන්න යන්න යන්න යන්න ගුණවන්තභාවය නැති වෙන්නේ ඇයි? ඇයි නැති වෙන්නේ කියලා බලන්න ඇයි මේ නැති වෙන්නේ මම මෙහෙම අහනවා ළමයෙක් හොරකමකට අපේ ළමයෙක් කියලා ගන්න ළමයෙක් හොරකමකට පෙළඹෙන්නේ අයිස්ක්‍රීම් ගැන අපි කතා කර කර ඉන්නකොට හිතෙනවා මං හෙට ගියාම අයිස්ක්‍රීම් එකක් හොරකම් කරනවා කියලා. නැත්තම් අද අයිස්ක්‍රීම් එකක් දකිනවා මට හෙට අයිස්ක්‍රීම් එක හොරකම් කරගන්න පුළුවන් ළමයාට. හැබැයි අද දකින්න කොහේ හරි තියෙනවා. දැක්කහමද හොරකම් කරන්න ආසාව වැඩි වෙන්නේ නැත්තම් කතා කරපුවාමද? නේද? කතා කර කර ඉන්නවට වැඩිය නේද අයිස්ක්‍රීම් එකක් දැක්කහම මේක හොරා ගන්න පුළුවන් කියලා දැනෙනකොට ඒ පැත්ත නැඹුරු වෙනවා වැඩි. එහෙනම් හොර හිත තියෙන ළමයට අයිස්ක්‍රීම් පෙන්වන එක හොඳද? නේද හොර හිත තියෙන කෙනාට අයිස්ක්‍රීම් පෙන්වන එක හොඳද? හා අපේ රටේ තියෙන ක්‍රමවේදවල ඉස්සරහට යන අයට හොඳ හොඳ අයිස්ක්‍රීම් පේනවා. තේරෙනවද මම කියන එක? හොඳ හොඳ අයිස්ක්‍රීම් පේනවා කියන්නේ ඒක ක්‍රමයේ වැරද්දක් තියෙනවා. ඒ කියන්නේ එයාලට නොයේකුත් වස්තුන් ඒක රාශී කරගන්න හොරකම් කරගන්න ක්‍රම හිල් තියෙනවා නීතියේ හිල් තියෙනවා හිල් තියෙන හින්දා ඒ හිල් වලින් අයිස්ක්‍රීම් පේනවා හරිද එතකොට මොකද වෙන්නේ අර හොඳට හිටිය කෙනාට අම්මා මතක් වෙනවා ගෙදර මතක් වෙනවා પરම්පරාව මතක් වෙනවා හරිද එක එකම මතක් වෙනවා මතක් වෙලා අනේ මේ මිනිසුන්ට මොන හරි කරන්න පුළුවන් නේද ඊළඟට සැපකාර මතක් වෙනවා හරිද? ඔය රටේ නැතිව මතක් වුණ ගමන් හරි තමයි තියෙන්නේ. හරිද? ඒ කියන්නේ මේ ක්‍රමවේදවල තියෙන නැතිකම නේද? හේතුන බුදුරජාණන් වහන්සේ ක්‍රමයක් පාවිච්චි කරනට කියලා අපිට දේශනා කරලා තියෙනවා. මොකටද? ඔන්න ඔය අයිස්ක්‍රීම් දැක්කත් ගින්න ඇති වෙන්නේ නැති විදිහට. එතකොට හිල් තිබ්බත් ප්‍රශ්නයක් නැහැ. අර කාරණා දෙකක් නේ. එකක් හිල් තියෙන එක. නේද? අනිත් එක ඒ ඒ හිල් ඒ කියන්නේ මේ කාන්දු වෙන තැන් නීතියේ තියෙන අඩුපාඩු ක්‍රමවේදවල තියෙන අඩුපාඩු නිසා එක එක කම් සැප විඳිය හැකි අවස්ථා ඒක එකව ලබා ගත හැකි අවස්ථා තියෙනවා මිනිසුන්ට ඒවා එකක් ඒ අවස්ථා තිබීමයි හේතු වෙන්නේ අනිත් එක ඒ අවස්ථා ඉදිරියේ තමන්ගේ හිත කම්පණය වීමයි හේතු වෙන්නේ නේද තමන්ගේ හිත විකාරයටපත් වෙනකොට තමයි ඒ වගේ දේවල් කරන්නේ. අන්න ඒ දේවල් කරන්ඩ පෙළඹෙනකොට අරව තිබුණත් ඒ අවස්ථා තිබුණත් ඒ අවස්ථා ඔක්කොම වහන එක හරි අමාරුයි. හැබැයි හිත වහන එක කරන්න පුළුවන් දෙයක් නේද? එහෙනම් බෞද්ධ ධර්මය ධර්මයට අනුකූලව අපිට අපේ හිත සකස් කරගන්න තියෙන ප්‍රබල ක්‍රමවේදයක් තමයි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ. එතකොට අපි මේක සමාජයේ හැම කෙනෙක් අතරම අරගෙන යා යුතු තියෙනවා මේ විදිහට මේ හොරකම් ආදිය කරද්දී නේද අපිට මේ තරම් විශාල හානියක් සසර ජීවිතේ මහා දුකක් විඳින්න ගෙවන්න සිද්ධ වෙනවා ණයක් අරන් පොලිය ගෙවුවා වගේ ගෙවන්න සිද්ධ වෙනවා කියන එක දැනගෙන මේවැනි තත්යකට කවදාකවත් ආයේ හිතපත් වෙන්නේ නැති වෙන විදිහට හිත සකස් කරන වැඩපිළිවෙලක් තියෙනවා අය කියලා මම මෙච්චර දේවල් කිව්වේ. ඔය වගේ ව්‍යසනකාරී තත්ත්වයන් වලදී අපිට ඇති වෙන සංකල්පය වෙනස් වෙන්න ඕනේ. මට නොයෙකුත් අවස්ථා ලැබෙන්නේ බොහෝ පව කර ගැනීම සඳහා කියලා දැනගෙන ඉස්සරහට යන්න යන්න යන්න යන්න යන්න යන්න මොකද කරන්න ඕන? ප්‍රවේශමෙන්ම තමන්ගේ කටයුතු කරගෙන යන්න ප්‍රවේශම් වෙන්න ඕනේ. කවුරු හරි කෙනෙක් ඉදිරියට යනවා. නැත්නම් ඉදිරියට යන අය කෙරෙහිත් අපි හරි සැලකිල්ලෙන් මේ අය මේ තරඟයකට යවනවා නම් ළමයෙක් අපි කොහොමද යවන්නේ පුහුණු කරලා විභාගයකට යනවා නම් යවන්නේ කොහොමද ඒත් පුහුණු කරලා උගන්වලා කටපාඩම් කරවලා එහෙනම් රටේ යම්කිසි බලයකට කවුරු හරි කෙනෙක් කවුරු හරි පිරිසක් යනවා නම් ඒ පිරිසත් මොකද වෙන්න ඕන පුහුණු කරන්න ඕනේ හරිද ඒවා විය යුතු දේවල් ඒ රටේ ඉන්න මේ මිනිස්සු ටික තමයි රටක් පිළිබඳව යම්කිසි කපිකාවතක් ඇති කරන්නේ. නේද? රටක් පිළිබඳව දැන් රටේ ඉන්න මිනිස්සුන්ගේ తত্ত্বය පිළිඹු වෙන්නේ ඒ නායකයන්ගේ හැසිරීමෙන්. එතකොට ලෝකෙට නියෝජනය වෙන පිරිසක් විදිහට ඉදිරියට යන මිනිසුන්ව පුහුණු කිරීමේ වැඩපිළිවෙලක් තියෙන්න ඕනද නැද්ද? ඒක පුහුණු කරන්න ඕනේ. ඇති පුහුණු වෙන්න ඕනේ. රටේ ප්‍රතිපත්තියට ඒ වගේ එකක් එන්න ඕනේ. මේ වගේ තැනකට යනවා නම් දැන් කියනවා සාමාන්‍ය පෙළ අනිවාර්යෙන් සමත් වෙන්න ඕනේ. සාමාන්‍ය පෙළ නැතුව කියලා කෑ ගහනවා. සාමාන්‍ය පෙළ තියෙන අය හොඳටම හැසිරෙනවද? ඊට පස්සේ අනිත් පැත්තේ නෑ උසස් පෙළ නැතුව කියලා කෑ ගහනවා. උසස් පෙළ තියෙන අය හැසිරෙනවද හරියට? නෑ නේද? උපාදි නැතෝ කියලා කෑ ගහනවා. ඔකොටම උපාදි ඕන කියලා කෑ ගහනවා. පාර්ලිමේන්තුව උපාදි සහිත තැනක් වෙන්න ඕනේ කියලා කියනවා. උපාදි තියෙන එක ඔක්කොම හොඳට හැසිරෙනවද? නෑ. ඒ කියන්නේ මේ තුවාලේ තියෙන්නේ කොහෙවත් බෙහෙත් දාන්න හදන්නේ වෙන කොහෙටවත්. එහෙනම් මොනවා කියලාද කෑ ගහන්න ඕන? පාර්ලිමේන්තුව යහපත් ගතිගුණයන්ගෙන් හෙබි අය වෙන්න ඕනේ කියලා කෑ ගහන්න ඕනේ. හරි. එහෙනම් එතෙන්ට තමයි අපි වැටෙන්න ඕනේ. යහපත් ගතිගුණ හැදෙන එක මම කලින්ම කිව්වේ. කලින් මම කිව්ව එක ජාතික උරුමයක් වුණා ත්‍රිපිටකය ජාතික උරුමයක් වෙන්න ඕනේ ධර්මය. අනජාතික උරුමයක් වුණොත් ධර්මය ජාතියේ මිනිසුන්ට පුහුණු කරන වැඩපිළිවෙලක් තියෙනවා එතකොට. අපිට ඒකට හරීම ලස්සන හරීම ලස්සන ජාලයක් තියෙනවා. ඒ තමයි අපේ විහාරස්ථාන ජාලය. මේ හැම විහාරස්ථානයක්ම පැහැදිලිවම තමන්ගේ ඒ ප්‍රදේශයේ තමන්ට ගොදුරු ගමේ ඉන්න හැම කෙනෙක්වම මානසිකව පුහුණු කරන බලන්න පුහුණු කරන ස්ථානයක් බවට පත් විය යුතුව තියෙනවා. ඉතින් ඒක මේ වෙනකොට සිද්ධ වෙනවා. ගමේ ප්‍රශ්නයක් ආවොත් ඔක්කොමලා දුවන්නේ තමන්ගේ පවුලේ ප්‍රශ්නයක් ආවොත් විහාරස්ථානයට දුවලා ස්වාමීන් වහන්සේත් එක්ක සාකච්ඡා කරලා ඒක මෑත කාලයක් වෙනකම්ම හොඳින් කෙරීගෙන ආව වැඩපිළිවෙලක්. නමුත් මෑත කාලේ ඉන්න නොයෙකුත් පොඩි පොඩි ප්‍රශ්න ටිකක් ආවා ගමේ පන්සලට යන්නේ නැතුව පොකුරු පිටින් පොයේ දවසට වෙන කොහෙ කොහේ හරි තැන්වල ඇදෙන්න පුරුදු වෙන්න පටන් ගත්තා. පන්සලේ අඩුපාඩුවක් තියෙනවා නම් ඒක පන්සලෙන් හදාගන්නේ නැතුව අපි පන්සල නියෝජනය කරගෙන ගමයි පන්සලයි අතර තිබ්බ සම්බන්ධතාවය බොහෝ වශයෙන් අයින් කරලා නොයේකුත් ආටෝප සහිත විකාර විප්‍රකාර වෙන ගතියක් තිබ්බා ඒක නිකන් පොඩි තත්ත්වෙකුත් කරගත්තා අපි පිහිට තැනකට යන්නේ අපි මෙහෙම අපි ගමේට එන්නේ සිල් ගන්න කියලා සමහර කට්ටිය ටිකක් ආඩම්බරෙන් සිල් ඇඳුමක් අඳගෙන ඈත ඈත තැන් වලට ගිහිල්ලා තමන්ගේ මේ වැඩ කටයුතු කරනවා පන්සලේ පොය දවස කියන්නේ අපේ පින්නත් නේ ගමේ ගමේ මිනිස්සු එකතු වෙන තැන ගමේ වැඩිහිටියා එකතු වෙන අවස්ථාවක් ඒක. ඒක බොහෝ දේවල් සාකච්ඡා කරන තැනක් ඒ අවස්ථාව. ඉතින් ඒ ඔක්කොම ගිලිහිලා ගියා කාරණා බොහොමයක් තිබ්බා. නමුත් නැවත ඒ පද්ධති සකස් කරගත යුතු තියෙනවා. ඒවා සකස් කරගන්න ඕනේ තිබ්බ විදිහට තිබ්බ විදිහට හදාගත්තොත් මේ තියෙන පරිහානිය බොහෝ දුරට නැති වෙලා යන්න හේතුවක් වෙනවා. ඉතින් මේවට අපි ලොකු වැඩපිළිවෙළවල් සමාජයේ අපි මෙන්න මෙහෙම වෙන්න ඕනේ කියලා මේව ඔක්කොම කතා වෙන්න ඕනේ. මොකද්ද මේ කාරණාව? ජාතිය ධර්ම දර කිරීම. නේද? ධර්මය ಜಾති කුරුමයක් බවට පත් කිරීම කියන එක තමයි මූලිකව අපි කළ යුතු තියෙන්නේ. හොඳයි. දැන් අපි සරල ටික කතා කරේ මේක තියෙන ගැඹුරු ටික කතා කරන්න ඕනේ කියලා මම කිව්වා අද දවසේ. මොකද ධර්මයේ විකෘති කරන්නන්ට උත්තර දෙන්න අපේ අය ධර්මදර වෙන්න ඕනේ. ඒක මේ පොඩි පොඩි කාරණා ටිකක් නැති හින්දා මම ඒ ටිකක් පොඩ්ඩක් මතක් කරේ. මොකක්ද ධර්ම අවබෝධ කරනවා කියන්නේ? මොකක්ද සෝවාන් වෙනවා කියන්නේ? ඒ එතකොට සිද්ධ වෙන වැඩපිළිවෙල මොකක්ද කියලා අපි අපේ තුලින් දැනගෙන තියාගන්න ඕනේ. එතකොට කාටවත් අපිව මුලාවටපත් කරන්න බෑ. දන්නේ නැතුව සෝවන් වෙන්නේ නෑ හැමනොත් එහෙම. එතකොට දැනගන්න මම මේ වැඩේ මම මේ වැඩේ මම කරා. හ්ම් මේ බලන්න සම්මා දිට්ඨිය සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියලා අංග 8යි මේ අංග 8යි අංග අංග කියන්නේ කොටස් ඒ කොටස් එකතු වුණොත් තමයි සම්පූර්ණ එකක් හැදෙන්නේ මේ අංග 8ම එකතු වෙලා ස උපනීසෝ ස පරික්ඛාරෝ හේතු වෙලා එකතු වෙලා ඇති වෙන අංග 7ක් අංග හතක් හේතු වෙලා ඇති වෙන මොනවද අංග හත පළවෙනි අංග හත හේතු වෙලා ඇති වෙන සම්මා සමාධිය සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා ආදී ඒ ටික ඔක්කොම හේතු වෙලා ඇති වෙන ඉමේහි සත්තංගේහි චිත්තස්ස ඒකග්ගතා පරික්කතා එකඟ බව සහ ඒවා පරික්ඛාර බවට පත් වීම එකතු වෙලා හේතු වෙලා ඒකින් ඒකින්දම ඇති වෙන චිත්ත සමාධියක් තියෙනවා නම් අන්නේ සමාධියට කියනවා සම්මා සමාධිය කියලා මාර්ග සමාධිය කියලා. ඔය කියන අංග 7 එකතු වෙලා අපිට සමාධිය හැදුනොත් පින්නත් අන්න එතනදී අපි පළවෙනියෙන්ම මාර්ගසිත තමයි උපදින්නේ. එහෙනම් ඊට මෙහා එහෙම වෙන්නේ නැහැ. මොනවද මේ එකතු වෙන්න ඕන 7 කියලාත් අපි කතා කරා බොහෝ වශයෙන් මම අදත් ආයෙ මතක් කරනවා. හරියට නිකන් මට මෙහෙම කියන්න. අපි අර ඊයේ පෙරේද කතා කරපු පුණ්‍ය භාගීය උපදීපාක සහිත ආශ්‍රව සහිත කියන ඒ වචන ඔක්කොම වෙනුවට අපි ලේසියට කතා කරන්නා කියලා කතා කරගත්තේ ලෞකික සහ ලෝකෝත්තර කියලා. ලෞකික සම්මාදිට්ඨිය ඔක්කොටම තියෙන එක ගන්නටද? ලෞකික සම්මා සංකප්පය ඒ කියන්නේ උපදීපාක සහිත පුණ්‍ය භාගීය සම්මා සංකප්ප වල තියෙන එකක් තමයි මෛත්‍රිය කියන්නේ. ඒක ඔක්කොටම තියෙන එක ගන්නටද? එක එක්කෙනාගේ එක එක්කෙනාගේ වෙනස්. සම්මා කම්මන්තේ කියවහම මිත්‍යා කම්මන්තය වළක්වා ගැනීමට අපේ හිතේ උපදින චෛතසිකයක්. හ්ම්. මොකද්ද? පාණාතිපාතා වේරමණී, අදින්නා දානා වේරමණී, කාමසුමිච්ඡාචාර වේරමණී කියලා. එතකොට ඒ වළක්වා ගැනීමේ හයිය ඔක්කොටම තියෙන එක ගන්නටද? නෑ. එහෙනම් ඉතිරි අංග ටිකත් ඔක්කොම එහෙමයි. නේද? එක එකනට තියෙන්නේ එක එක ප්‍රමාණයට. එක්කෙනෙක්ම ගත්තොත් හැමදාම තියෙන එක ගන්නටද? නෑ. එයාට ප්‍රාණඝාත ආදී වළක්වා ගන්න තියෙන හැකියාව දවස් දවස කාලෙන් කාලෙට වෙනස් වෙනවා. අඩු වැඩි වීම තියෙනවා නේද? කාලයකට හොඳට පාලනය කරන් ඉන්න අය කාලයකට පිස්සු වගේ වෙනවා. නේද? කාලයකට පිස්සු වගේ ඉන්න අය කාලයකට හොඳට පාලනය කරගන්නවා. එහෙනම් කාලෙන් කාලෙට වෙනස්. එහෙනම් අපිට ලොකු සහනයක් තියෙනවා. මොකක්ද? මේක වෙනස් කළ හැකි දෙයක්. ඇත්තටම අපි ඉපදුනාට පස්සේ දැන් සුනකෙක් ගන්නකෝ. එයාට ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් වැඩෙනවද? නැහැ. එයාට මොකක්වත් එහෙම එකක් වර්ධනය වෙන්නේ ඇයි එයාගේ හිතේ එහෙම වෙනස් කරන්න බෑ නේද? එක එක සමහර සත්තු ඉන්නවා ටිකක් කරුණාවන්තයි කියලා තේරෙනවා. නේද? හැබැයි ඉතින් නේද සමහර සත්තු හීලයි නේද? හැබැයි ඒ ඒක මට්ටමකින් එහාට යාලට අඩුම ගානේ මොන්ඩිසෝරි එකටවත් ගිහලා ඉගෙන ගන්න මොන්ඩිසෝරි මට්ටමේ දෙයක්වත් ඉගෙන ගන්න බෑ එයාගේ මනස ඊට වැඩි වර්ධනය වෙන්නේ ඒත් අපි දන්නවා අපිට මේ ලැබිලා තියෙන මනස එහෙම නෑ මේකේ ලොකු වෙනස් වීම් කරගන්න පුළුවන් බව. එහෙනම් සීලය රැකීම කියන එක තුලින් දවසින් දවසට දවසින් දවසට මේ ප්‍රතිපත්තිය තුල වැඩියෙන් වැඩියෙන් වැඩියෙන් වැඩියෙන් වැඩියෙන් වැඩියෙන් හිටියොත් යම් කෙනෙක් හ්ම් පාණාතිපාත වේරමණී අදින්නා දාන වේරමණී කියන එක තුල වැඩියෙන් වැඩියෙන් වැඩියෙන් වැලකි වැලකි වැලකි අපි ඉවසීම ගැන කතා කරා ඒ කියන්නේ අදිවාසණයෙන් කොහොමද මේක වර්ධනය වෙන්නේ? ඊළඟට මේ වර්ධනය වීමත් එක්ක ඒ කියන්නේ කෙටියෙන් කියනවා නම් අපි මේක වළක්වගෙන ඉන්න හැම වාරයක්ම හැම වාරයක්ම වළක්ව ගන්න පුළුවන් ශක්තිය එන්නේ එන්නේ එන්නේ එන්නේ වැඩි වෙනවද නැද්ද? නේද? ඔව් මේව එතකොට මොනවද මේ සම්මා වාචා? හිතතරි අමාරුයි ඉක්මනට පිට වෙන එකක් ඒක. වෙන ක්‍රියාවට වැඩිය එතන පරුස වචන එහෙම කවුරු හරි පරුස වචනයක් එහා පැත්තෙන් කියනකොටම රබර් බෝලි පොලේ ගැහුවා වගේ මේ පැත්තනොත් ඉක්මනට එනවා. ඒක එනවා වළක්ව ගන්න අමාරුයි. නමුත් ඒක වළක්ව ගන්න පුළුවන් හයිය එක දිගට පුහුණු කරන කෙනෙකුට. එන්නෙන් එන්නෙන් එන්නෙන් ඒක වළක්ව ගන්න පුළුවන් හයිය වැඩි වෙනවද නැද්ද? නේද? අපි ඒක දන්නවා. එතකොට ඔය වැරදි වැඩ කරලා වැරදි විදිහට කටයුතු කරලා ජීවිතේ පවත්වන එක නවත්වා ගන්න උත්සාහ කරන කෙනෙකුට ඒක නවත්තගෙන හැම දහඩිය බිඳුවක්ම මගේ ජීවිතේ මම හෙළන අවංකවම හම්බ කරන දේ තමයි මම හම්බ කරගත්තේ කියලා. එහෙම අවංකව මහන්සි වෙලා හම්බ කරගන්න තමන්ගේ ජීවිතයට අවශ්‍ය කරන දේවල් සම්පාදනය කරගන්න පුළුවන් හැකියාව එයා දිගටම පුරුදු කරොත් කිසිම විදියකින් මම හිඟා කෑවත් හොරකමක් කරන්නේ නැහැ. හිඟා කෑවත් එහාට මෙහාට බොරු කියලා කපටිකම් කරලා ලාභයෙන් ලාභය උපද්දවලා එක එක එක එක විදිහේ වැරදි විදිහට ජීවත් වෙලා මේ මම හම්බ කරන්නේ නැහැ කියලා දැඩිව ගත්තොත් ඒ දැඩිව කටයුතු කරන කෙනාට දවසින් දවස් දවස් දවසේ හැකියාවන් වැඩි වෙනවද නැද්ද ඊළඟට හැම වෙලේම වීරිය සම්පන්නව යම් කෙනෙක් කටයුතු කරොත් වීරියෙන් කටයුතු කරන්නේ දැන් මම බෑග් එකක් උස්සයි යන්න ඕන බර බෑග් එකක් උස්සයි යන්න ඕන ඈතට උදාහරණයක් කිව්වා නැත්නම් මම පීනන්න ඕන ගඟක එහා පැත්තට හරි? මම මේකට පුරුදු වෙනවා. අද දවසේ මන් මට පුළුවන් උනේ අඩි 10යි නම් පිනන්න. නැත්නම් මට පුළුවන් උනේ අඩි 10යි නම් බෑග් එක උස්සයි යන්න. හරි? ඊළඟ දවසේ මට මේ බෑග් එක අකණ්ඩව පුරුදු වුණොත් අඩි 11ක් උස්සයි යන්න පුළුවන් වෙනවා. හරි? ඊළඟ දවසේ මේ ඔසවාගෙන යන්න ඊටත් වැඩිය පුළුවන් වෙනවා. නේද? එහෙනම් මේ විදිහට පුරුදු පුහුණු කරන කෙනෙකුට දරාගන්න එන කෙලෙස් ධර්මයන් වලට ක්‍රියාත්මක වෙන්න දෙන්නේ නැතුව නැති කුසලයන් උපදාගෙන දරාගෙන කිසිම දෙයකට ඉඩ දෙන්නේ නැතුව දත්මිටි කාගෙන හරි ඒ කියන්නේ යටිතල්ල උඩුතල්ලට හිර කරගෙන අත මිටිමලෝ කරගෙන මේ වීරය අරගෙන යම් කිසි කෙනෙක් වැරදි වලින් අත මිදලා ඉන්නවා නම් අන්න යාට ඒ වැරදි වලින් අත මිදලා ඉන්න පුළුවන් හැකියාව දවසින් දවස දවසින් දවස වැඩි වෙනවද නැද්ද? නේද? යම් කිසි කෙනෙක් නිබඳව පුහුණු කරනවා නම් භාවනා කරන්න බලන්න පුහුණු කරන අයට මොකද වෙන්නේ? හොඳට දැකලා තියෙන ඒ කට්ටිය ඉස්සෙල්ලාම පටන් ගත්තා වගේ නෙවෙයි එන්නේ එන්නේ එන්නේ එන්නේ යාගේ භාවනා හැකියාව වර්ධනය වෙනවද නැද්ද? ආ එහෙනම් වීර්ය වර්ධනය වෙනවා. නේද? නැති කුසල් ඇති කරගන්න පුළුවන්, තියෙන කුසල් වැඩි කරගන්න පුළුවන්, නැති අකුසල් දුරු කරගන්න පුළුවන්, තියෙන නැති අකුසල් එන්නේ නැති වෙන්න හදා ගන්න පුළුවන්, තියෙන අකුසල් දුරු කරගන්න පුළුවන්. ඒක පුළුවන් දෙයිද? ඒක නෙන්න. හරිද? මේ ඔක්කොම පුළුවන් දේවල්. බුදුරජාණන් වහන්සේ එකක්වත් දරදවල සම්මා සති කියන තැන කය ගැන තියෙන අවබෝධය අපේ පින්නත් නේ කායානුපස්සේ වාසය කරනකොට කයේ සත්‍ය ස්වභාවය දැනෙන ගතිය සත්‍ය ස්වභාවය තේරෙන ගතිය එහි තියෙන ත්‍රිලක්ෂණය තේරෙන ගතිය මේ කයේ හරිද එන්නෙන් එන්නෙන් වැඩි වේදනාව ගැන සිහියෙන් ඉන්න කෙනෙකුට ඒ වේදනාවන් පිළිබඳව දැනෙන ස්වභාවය එහි තියෙන ඒ ගැන අවබෝධය ඒක ගැන සිහියෙන් ඉන්න කෙනෙකුට දවසින් දවස දවසින් දවස වැඩි වෙනවා දවසින් දවස දවසින් දවස වැඩි වෙනවා සිත් ගැනත් එහෙමයි ධම්ම සිතුවිලි ගැනත් එහෙමයි යම්කිසි කෙනෙක් ඒ විදිහට මේකේ සම්මා සතියෙන් යුක්තව වාසය කරොත් පින්වත්නි දවසින් දවස දවසින් දවස පිරිහීමක් නෙවෙයි අභිවෘද්ධියක්ම බලාපොරොත්තු වෙනුනේ එන්නෙන් එන්නෙන් වැඩි වෙනවා. ඊළඟට වැරදි අදහස් වලින් වැරදි දෘෂ්ටි වලින් ඉන්න ඇත සුතා දතා වචසා ಪರಿචිතා කියලා බුදුජානක දේශනා කරන ධර්මය අහඬ ධාරණය කරගන්න ඒක තමන්ගේ තුලින් හොඳට නැగిලා යන විදිහට තමන්ගේ මනසෙන් පේලියට එක දිගට නැగిලා යන විදිහට සකස් කරගන්න ඊට පස්සේ මනසින් ඒක දකින්ද තමන්ගේ මනසින් ඒ එකතු කරගත්තු ධර්මයේ පිළිබඳව තමන්ගේ මානසිකාරයෙන් තමන්ගේ කය ආදිය ගැන දකින්ද අන්න එතකොට මොකද වෙන්නේ දෘෂ්ටිය ඍජු වෙනවා එන්නෙන් එන්නෙන් සම්මාදිට්ඨිය පැත්තට නැඹුරු වීමක් සිද්ධ කරනවා එතකොට මේ වගේ අපේ පින්නති දැන් තේරෙනවද සම්මා දිට්ඨි. ඊළඟට මෛත්‍රී ආදිය. මොකද කියන්නේ? අමුතුවෙන් කියන්න දෙයක්ද? නිබඳව මෛත්‍රී භාවනාව වර්ධනය කරනවා නම් නිබඳව ඒ පුහුණු වීම කරනවා නම් ඇවිදිමින් කතා කරමින් ඉන්න හැම ඉරියව්වකදීම අනේ මගේ අම්මා වාගේ මේ ලෝකේ ඉන්න හැමදෙනාම අනේ මගේ තාත්තා වාගේ කියලා එහෙම වර්ධනය කරනවා නම් ඒ වර්ධනය කිරීම එන්නෙන් දෙන්නෙන් ප්‍රබල වෙනවා. මට කාරණා දෙකක් මතක් කරන්න ඕනේ. එක්තරා භාව අපි සතුටු වෙන්න ඕන අපේ අපේ පින්නන්ත පිරිස සතුටු වෙන්න ඕන අපි ඉන්න තැන ගැන එක්තරා භාවනා මධ්‍යස්ථානයක දවස් 7ක් මම වාසය කරා වාසය කරේ භාවනා වැඩසටහනකට සම්බන්ධ වෙලා ඉන්න වෙලාවේ මෙතනින් හැම වෙලේම මේ ඒ ඒ තියෙන කොරිඩෝවේ හැම වෙලේම අර දල කඩි වගේ කඩ කඩි වගේක් එහාට මෙහාට යනවා මේ පායන දවස් වලට. ඉතින් මේ මේ මධ්‍යස්ථානයේ එකතු වෙලා හිටිය 40ක් විතර උපාසක උපාසිකාවන්. ඉතින් මමත් තව සායනන්තලා කීපන මොකද අපි හිටියා අවශ්‍ය වෙලාවට මේ හැම කෙනෙක්ම ඇවිදින්නේ හරියින් පරිස්සමෙන්. ඇයි මේ මේ බලන්න බෞද්ධ අපේ තියෙන ගතිය මට ඇත්තට මේ වෙලාවේ ආඩම්බරයක් හිතුණා මේ අපි ඉතින් මොනවා වුණත් බලන්නකො චූටි සතෙකුටවත් හානියක් කරන්න අදහසක් නැහැනේ අර පෑගේ කියලා ඔක්කොමලා අර කඩියා පෑගේ කියලා අර අර සත්තුන්ට හානියක් වෙයි කියලා හැමෝම හැමෝම කටයුතු කරන්නේ හරීම හරීම ප්‍රවේශමයි. ඉතින් මම දැන් දැක්ක එක සතෙකුටවත් කාගෙන්වත් හානියක් වුණේ නැහැ. එතකොට මේ ලෝකේ එහෙම සිතුවිලි තියෙන අය ඉන්නවනි කියලා මට කතින් හිතුණා. අනිත් අය ගැන මෙච්චර අකටයුතුකම් කරන නේද? කරදර අනිත් අයට කරදර කරලා ජීවත් වෙන මිනිස්සු අතරේ කුරා කූඹියෙකුටවත් හිංසාවක් කරන්නේ නැති පිරිසක් එතෙන්ට එකතු වෙලා ඉනකොට ඒ පිරිසම එකවර ඉන්නකොට මට ඒ සිතුවිල්ල තුන අනේ කොච්චර වාසනාවක්ද මේ වගේ පිරිසක් අතර ඉන්නේ කියලා. ඒ වගේම මේ ඊයේ පෙරේද තව හොඳ අත්දැකීමක් අපිට ලැබුණා මේ ඒ තමයි එක සතෙක්ගේ සතෙක් කියන්නේ එක හරකෙක්ගේ බෙල්ල කපලා අඟල් දෙකක් කපද්දී මරණ තැනට ගිහිල්ලා බේරගෙන. හරිද? එතකොට එහෙම බේරගෙන ඒ වෙනකොට ඒ සතාගේ පැටිය මරලා. මම මේ කියන්නේ කාටවත් පහන් සංවේගයක් ඇති වෙන්න ඕන හින්දා අපේ තියෙන මෛත්‍රිය වර්ධනය කළ හැකි කියලා කියන්න ඕන හින්දා මේ සතා මරලා මේ සතාගේ පැටිය මරලා ඒ හම් ඒ හම්බෙලා වැඩි වෙලාවක් නැතුව වෙන එළදෙනක් පැටියෙක් ප්‍රසුද්ධ කරලා යම්ම මරලා. දැන් මෙයාව මේ කට්ටිය මේ පිරිස එකතු වෙලා බේරගත්ත ගමන් බේරගෙන තුට්ටක් එළියට එනකොට දැන් අරගේ බෙල්ලෙන් ලේ එනවා බෙල්ල කපලා තියෙන අඟල් දෙකක් විතර. අර අම්මා නැති පැටියා දුවගෙන ඇවිල්ලා මෙයාගෙන් කිරිබොන්න පටන් අරගෙන. හරිද? ඉතින් මේ සතා අරගෙන ඇවිල්ලා බැඳලා තියලා තියාගෙන ඉන්න ඉන්නකොට නිකන් නෙවෙයි ඊට පස්සේ පැය දෙකක් විතර ගත වුණා වෛද්‍යවරයෙක් එක්ක. මේ වෛද්‍යවරයා ඇවිල්ලා කටයුතු කරනකොට මේ සතාට මැහුම් දාන්න ඒ පිරිස එකතු වෙලා මම බලාගෙන එක වෛද්‍යතුමියක් එතන හිටියා මේ එයාගේ මම හිතන්නේ මේ මිනිසුන් ප්‍රතිකාර කරන වෛද්‍යතුමියක් ඒ තෙන්ට ඒ අවස්ථාවට හම්බෙන් සම්බන්ධ වුණා තව කීප දෙනෙක් එකතු වුණා මේ කට්ටිය එකතු වෙලා මේ මැහුම් ටික දාන වෙලාවේ සමහර කට්ටිය පිටට තට්ටු කරනවා, පෙල්ල අත ගන්නවා, වලිගය අත ගන්නවා, හරි හරි කියලා කියනවා, නෑ නෑ තව ටිකයි පැටියෝ කියනවා. හරි. මේ ඊළඟට එයාලා ඇඳගෙන ඉන්න ඇඳුමක් ගැනවත් අදහස නැහැ බිම වැතිරිලා ගොම ගාගෙන මඩ ගාගෙන හරිද මේ සතාට තිබ්බ කරුණාව ඊළඟට මේ ගිහිල්ලා මේ තනකොළ කපාගෙන හොයලා ගෙනල්ලා දීලා කණ්ඩ දීලා රෑ බලලා උදේ බලලා ඉතින් මේ එක පිරිසක් මෙයාලව මරන්න උත්සාහ කරන අතර වාරේ තව පිරිසක් නේද මිනිසුන්ගෙම වෙච්ච හානියෙන් සතෙක් බේරගන්න කරුණාවෙන් මෛත්‍රියෙන් කටයුතු කරනවා නේද මේ ඔක්කොම බලාගෙන ඉන්න මට හිතුණා අපි නිවන් දකින්න ඕන ගුණාංග පුරනව නේද කියලා හරිද ඒ කරුණාව දරුවෙකුට තිබ්බ කරුණාව හා සමානවම ලොකු දවස් ගාණක් මේ සතාට සලකලා තමයි මේ සතාව මුදාහරින්නේ. හ්ම්. ඉතින් එතකොට ඒක තමයි මෛත්‍රිය, කරුණාව. නේද? ඒක දවසින් දවස දවසින් දවස අපිට අපි જાතියක් විදිහට වර්ධනය කරන්න පුළුවන්ද නැද්ද අපේ ඇතුළාන්තයේ ඒක තියෙනවද නැද්ද කරදරයක් වෙනකොට දකින්න බැරි ගතිය නේද එහෙනම් අපිට මේක වර්ධනය කරන්න පුළුවන් එකක් කියලා මම කියන්නේ මේ ගැන සිහියෙන් ඉන්න ඕන අපි ඔක්කොම හරි එහෙනම් සම්මා සම්මා කම්මන්ත කියන පැත්තේ තියෙන අව්‍යාපාද සංකල්පනා වර්ධනය කරන්න පුළුවන්. ඒ කියන්නේ මෙනෙහි කරන්න මෙනෙහි කරන්න පුළුවන්. නෙක්කම්ම සංකල්පනා වර්ධනය කරන්න පුළුවන්. අවිහිංසා සංකල්පනා වර්ධනය කරන්න අපිට පුළුවන්. එහෙනම් මේක වර්ධනය කරන්න ඕන කොතන දක්වාද? තක්කෝ විතක්කෝ සංකප්පෝ අප්පනා ව්‍යප්පනා චේතසෝ අබිනිරෝපණා කියන තත්ත්වයක වර්ධනය වෙන්න ඕනේ. ඒ පැත්තේ. හරිද? එතකොට සම්මාදිට්ඨිය ඒ පැත්තෙන් වර්ධනය වෙන්න ඕනේ. ඊළඟ සම්මා කම්මන්ත ආදී වර්ධනය වෙන්න ඕන ආරති විරති පටිවිරති වේරමණී. ඒ කියන්නේ ඇලීමක්වත් නැති තරමට. දැන් දැන් මට ප්‍රාණඝාත කරන්න යන්තම්වත් හිත ඇදිලා යන්නේ නැහැ. හොරකම් කරන්න හිත ඇදිලා යන්නේ නැහැ. ඇලීමක් නැහැ. ඊළඟට ඇලීමෙන් සම්පූර්ණයෙන් වෙන් වෙනවා කියන මට්ටමට වර්ධනය වෙන්න ඕනේ. ඒ කියන්නේ ආය කවදාකවත් ඇලීමක් ඇති වෙන්නේ නැහැ. පටිවිරති කියන තැනටම. එහෙනම් මේ වගේ වර්ධනයක් වෙනවා. දැන් බලන්න අංග 8ක් ගැන මම කිව්වා. ඒ අංග 8 මොකද වෙන්නේ එතකොට? සම්මාදිට්ඨිය මේ පැත්තෙන් වත් වෙනවා. සම්මා සංකප්පය තව පැත්තකින් සම්මා කම්මන්ත සම්මා වාචා සම්මා ආජීව සම්මා වායාම සම්මා සතිය කියලා හතක් කොහොම වර්ධනය වෙනවා උඩටම. හරිද? එතකොට මේ හත උඩටම වර්ධනය වෙනකොට පින්නත් නේ මොකද වෙන්නේ? ඒ හතේ ඉහළම තැන් වලට මේක ප්‍රබලම උඩම තැනට ආවට පස්සේ ඒ හත එකතු වෙලා සමාධියක් හැදෙනවා. අන්නේ සමාධියට කියනවා ආර්ය වූ සම්මා සමාධිය කියලා. හරි. ඒකට කියනවා මාර්ග සමාධිය කියලා. ඉතින් ඕක තමයි වර්ධනය කරගන්න ඕනේ. මහා චත්තාරීසික සූත්‍රය අරගෙන බලන්න. ඉතින් විස්තර වශයෙන් මේක තියෙනවා. අපි බෞද්ධ විදිහට මේ සැකිල්ල. හරි. මේ සැකිල්ල නිවන් දකින්නවා කියන්නේ මොකද්ද කියන එක ඒ සඳහා කරන්න ඕන මොකද්ද කියන එක දැන් මම මේ සතිය පුරාවට අපි ඔක කතා කරා මම දැන් මම හිතන්නේ මේ මේ ඔය කතාව කිව්වේ තුන්වෙනි සැරේට වගේ මේ සතිය. ඇයි මේවා නැවත නැවත කතා කරන්න ඕනේ? එතකොට තමයි පළවෙනි සැරේට ටිකක් තේරිච්ච කෙනා. දෙවෙනි සැරේට තව ටිකක් තේරලා තුන්වෙනි සැරේදී හොඳ තේරෙන්නේ එතකොට. දැන් තේරුණාට පස්සේ මම ජීවත් වෙන්න ඕන විදිහ. කවුරු මොනවා කිව්වත් මගේ මිත්‍යා වාචා මම පිට කරන්නේ නැහැ. ඇයි? මම මේ පුහුණු කරන කෙනෙක්. මොකටද? නිවන් දකින්න පුහුණු කරන කෙනෙක්. හරි? එතකොට කවුරු මොනවා කිව්වත් මම මෙන්න මේ විදිහට මගේ මගේ ගුණාංගය වර්ධනය කරගන්නවා. ඇයි ඒක තමයි මගේ ජීවිතය සූපපත් කරගන්න ඕන සසර ජීවිතය සූපපත් කරගන්න මට තියෙන එකම ක්‍රමවේදය ඒකයි මාව බේරගන්න කවුරුවක්වත් මැරෙන වෙලාව වෙනකොට නෑ එහෙනම් මම බේරෙන්න ඕනේ. නේද? මම බේරෙන්න ඕනේ හින්දා මම මෙන්න මේ විදිහට මේ විදිහට හැසිරෙන්න ඕනේ කියලා මගේ ඔය අංග 8 වර්ධනය කිරීමෙන් නිවන් දකින්න බව, සෝවාන් වෙන බව අපි දැනගෙන කාටත් ඒක කියන්න ඕනේ. ඔය පංචශීල රකින්න හැම වෙලාවකම අකණ්ඩව උත්සාහයකින් මේ පංචශීලය ආරක්ෂා කරන්නේ නම් අපි යොමු වෙන්නේ කොහෙටද? ඊළඟට මේක ගැඹුරු කාරණාවක් විදිහට හිතන්න දෙයක් නැහැ. ගැඹුරු කාරණාවක් තමයි. සරලවත් අපිට මේ ප්‍රතිපත්තිය දෙන්න පුළුවන්. මේ ප්‍රතිපත්තිය තුළට ඇවිල්ලා බලන්න මේ මේ මේක භාවිතා කරනකොට වෙන දේ චක්කුකරණී, ඥානකරණී, උපසමාය නේද නුවණැස ඇති කරන ඥානය ඇති කරන අපි දන්නේ නැහැ අපේ ඥානය ඇති කරන වැඩක් ඒක. හරි ඒ ඇති වෙන බුද්ධිය, ඒ ඇති වෙන ඒකාග්‍රතාවයේ උපසමාය මේ වැඩපිළිවෙල දියත් කරනකොට තමන් තුළ ඇතිවෙන ඒ සමාහිත භාවය අපේ දරුවෙකුට මේ වැඩපිළිවෙල පුහුණු කරවුවොත් අපි ආදරයෙන් පූජනීයව වැළඳ ගන්න ඕන දෙයක් මේක. හරිද? අපි මේ නිකම් මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ කටපාඩම් කරගෙන ඉන්න જાතියක් වෙලා බෑ. හරි ආර්ය අෂ්ටාංග මාර්ගයේ ලියලා තියෙන පොත්පත් ටික රකින්න જાතියක් වෙලා බෑ. එතකොට කවුද මම ඉස්සෙල්ලා කිව්වා? ඒ තමයි ත්‍රිපිටකය උරුම කරගත්ත જાතිය. අපේ ජාතික උරුමය දැන් ත්‍රිපිටකය. හරිද? හැබැයි ඒ ඒ ත්‍රිපිටකය භාවිතා කරලා ධර්මයේ උරුම කරගත්ත ජාතියක් බවට පත් වෙන්න ඕන. එතකොට ජාතික උරුමය ධර්මයේ ගැන කතා කරන්නේ කවද්ද? හෙට. හරිද? හෙට තියෙන්නේ අපිට බෞද්ධ උරුමය ගැන කතා කරන්නයි. එතකොට ඒක අපි හෙට කතා කරන්න තියලා මේ ලැබිච්ච දායාදය මොකක්ද කියලා ඒක මේ දූවිලි අයින් කරලා පොත්පත් ටික මේ කබඩ් ටික දැන්පත් කරලා තියන්න නෙවෙයි. ඒක අපේ අපිට පරිශීලනයට ගන්න අපි જાතියක් විදිහට නිබඳව මෙන්න මේ පුහුණුව සිද්ධ කරන්න ඕනේ. කෙනෙක් කියනවා නම් ධර්මය අවබෝධ කරා කියලා එයාගේ අංග අට ප්‍රදර්ශනය වෙන්න ඕනේ. එයා යන් එයා මෛත්‍රියව කටයුතු කරලා තියෙන්න ඕනේ. ඒක පේන්න තියෙන්න ඕනේ නේද? අපිට පේන්න තියෙන්න ඕනේ. ඒක වර්ධනය කරා නම් ආයේ පිරිහීමක් වෙන්න පුළුවන්ද? එහෙනම් පිරිහෙන්නේ නැති තැනනේ මේ සෝවන් අවස්ථාව කියන්නේ අපහො වෙන්නේ නෑ. එහෙනම් එයාගේ තිබ්බ ලක්ෂණ තියෙන්න ඕනේ. ඒ ලක්ෂණ තුල අපිට පේන්න තියෙන්න ඕනේ මෙයා ගුණවන්ත කෙනෙක් කියලා. එතකොට මේ ගුණවන්තභාවය වර්ධනය කරන අය අපේ පින්වත්නි දරාගෙන ගුණවන්තභාවය වර්ධනය කරන අය අපේ සමාජය වන තරම් ඉන්නවා. තමන්ගේ දරුවන්ට කරන්න තියෙන යුතුකම් ටික තමන්ගේ හැම කෙනෙකුටම කරන්න තියෙන දේ කරමින් ඒ ප්‍රදේශයේ නායකයෙක් විදිහට කටයුතු කරමින් හැම පැත්තකින්ම අනිත් අයට උදව් කරමින් කටයුතු කරන අය ඕනෑ තරම් ඉන්නවා අපේ ජාතිය තුළ. හරිද? ඉතින් ඒ වගේ යහපත් ගතිගුණයෙන් යුතුව තමන්ගේ නිවස තමන්ට තමන්ගේ පාලනය තහවුරු වෙලා තියෙන ප්‍රදේශය තුල. ඒ සමහර අය නිවසේ පාලනය තහවුරු වෙලා තියෙනවා. නේද? තව එක්කෙනෙක් හරි තමන්ගේ පාලනය තුල ඉන්නවා නම් ඒ අය නිවැරදි කරගනිමින් ඊටාම සාන්ත ජීවිත ගත කරන අය ඕනෑ තරම් ඉන්නවා. ඉතින් ඒ පිරිස් ඒ දේවල් කරමින් අනිත් අයට අපේ මේ ගුණවන්තභාවය පුතේ මෙන්න නිවන් දකින්න හේතු වෙනවා. අපේ මේ සිල්වන්තභාවය නිවන් දකින්නම හේතු වෙනවා කියලා අර අංග 8 විස්තර කරලා ඒ අංග 8 පැත්තෙන් නේද අංග 8 පැත්තෙන් මම නොයෙකුත් වර්ධනය වීම කරගෙන තියෙනවා මේ වෙනකොට තවදුරටත් ඒවා පිරිහෙන්න දෙන්න නැතුව වර්ධනය කරගන්න ඕනේ ඉතා නිවැරදි ජීවිතයක් ගත කරන්න ඕනේ ගත කරමින් ඒ පණිවිඩය අනිත්‍යයට ලබා දෙන්න ඕනේ මේ සමාජයේ නිවන් දකින්නවා කියන්නේ මොකක්ද කියලා කතිකාවතක් ඇති වෙන්න ඕන නිවන් දකින්න කියන්නේ මොකද්ද නේද නිකම්ම නිකම්ම කියවනවා නේද මලක් තියලා නිවන් දකිත්වා පින්කමක් කරලා නිවන් දකිත්වා නිවන් දකිත්වා නිවනට හේතු වේවා අන්න ඒක තමයි අයින් වෙන්න ඕනේ හ්ම් නිවන් දකිත්වා නෙවෙයි අපි නිවන් දකිමු කියන තැනට එන්න ඕනේ නේද ප්‍රාර්ථනාව නෙවෙයි අදිෂ්ඨානයේ බවට පත් වෙන්න ඕනේ හරිද ප්‍රාර්ථනාව නෙවෙයි. මොකද කවුරුවත් දැන් අපේ ප්‍රාර්ථනාවේ තියෙන මොන වගේ එකක්ද දන්නවද? මම මේ වැඩ ටික ඔක්කොම කරා. මේකේ ඉන්නවා කවුරු හරි බලධාරියෙක්. කොහෙද මේ ස්වභාව ධර්මය තුල? එයාට අපි කියනවා මේක නිවන් දකින්න එහෙනම් නිවන් දකින්නකොට දාන්න. එයා කියන දේ අහන්නේ නැහැ. එයාට අපිට කිට්ටු වෙන්න බෑ. ඒකෙන්ද අපි හරි කියනවා. එයා දිහා බලාගෙන කියනවා මේ කරපු දේ මේකටමපත් වේවා අනේ මේකටම දැමේවා මේකටම වැටේවා කියලා තමන්ට හයියක් නැත්නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරේ නිවන් දැකීම කියන එක සාක්ෂාත් කරගන්න ඕනේ. තමන් තුලින් දකින්න ඕන දෙයක්. එහෙනම් ඒක ඒක වේවා වේවා නෙවෙයි. ඒක කරනවා කරනවා කරනවා කියන තැනට එන්න ඕනේ. හරිද? මං හරියන්නේ මේක හරියන්නේ නැහැ. මම බොහොම යහපත් ජීවිතයක් ගත කරමින් ඉන්නේ. මම ආය දුකටපත් වෙන කෙනෙක් බවට පත් වෙන්නේ නැහැ කියලා දැඩි අධිෂ්ඨානයක් ගන්න ඕනේ. එහෙනම් අපිට තියෙන්න ඕන සැකිල්ලක්. ඒ සැකිල්ල ගැන අදහසක් තියෙන්න ඕනේ. නිවන් දකින්න කියන්නේ මොකක්ද කියලා. හරි. ඒකට ප්‍රතිවිරුද්ධ ඒවා එනකොට ඒවා නවත්ත ගන්න අපි හිත දක්ෂ වෙන්න ඕනේ. අන්නේ දක්ෂතාවය තමයි කුසලය කියලා කියන්නේ. කුසලතාවය දක්ෂතාවය කියලා කියන්නේ අර අකුසලයට එක්ක සටන් කරන්න ඒ ඒ කෙනාට තියෙන දක්ෂතාවය. ඒකින්ද සමාජයේ බෞද්ධයෝ තුල බෞද්ධ ධර්මය මං උරුම කරගත්ත කෙනෙක් වෙන්න ඕනේ කියලා කතිකාවතක් සකස් වෙන්න ඕනේ. පුංචි තැනේ ඉඳන් ගැඹුරුම තැන දක්වා. පංචශීලයේ ඉඳන් පුංචි සිල්පදයේ ඉඳන් පුංචි ගුණයේ ඉඳන් මාර්ගසිත දක්වා මම ඒකයි කතා කරේ. පුංචි සිල්පදේ ඉඳන් මාර්ගසිත දක්වාම නිවනට හේතු වෙන දේ ගැන අපිට ඒ ඒ තැනේදී ඒ ඒ අයට මේක මේකට මේක මේකට මේක මේකට කියලා සඳහන් කරලා කියන්න පුළුවන්කම තියෙන්න ඕන නුවණ නැති අය විදිහට. ඉතින් ඒකින්ද එවැනි ශක්තිමත් පිරිසක් බවට සමාජයපත් කරන්නට ධර්මීය දේශනා කරන්න අවශ්‍ය කරන දායකත්වය පින්වත්නි අද දවසේ ලබා දෙන්නේ මේ මැදිරියට ඇවිල්ලා මේ ධර්ම ශ්‍රවණය කරපු මේ පින්වන්ත පිරිස. ඉතින් ඒ පිරිස වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරමු. මේ පිරිස වෙනුවෙන් සුජීවත්ව වාසය කරන හැම දිනාටම නිදුක් නිරෝගී චිර ජීවන ලැබේවා. මේ පරලෝකියත්තන්ට මේ පින් අනුමෝදන් වේවා. හැම දිනාටම උතුම් නිවනින් සැනසෙන්න මේ පින් හේතු වේවා කියලා සඳහන් කරමු. ඒ වගේම වැඩමවදාලා අති ගෞරවනීය ස්වාමින් වහන්සේ කිතගම ස්වර්ණ බිම්මාරාම විහාරාදී කාරී අතිපූජ්‍ය මහනුවර ශ්‍රී සුගත ස්වාමීන් වහන්සේටත් අපි ආශිර්වාද කරමු මේ සිදු කරගෙන යන සියලු ශාසනික සේවාන් තව බොහෝ කාලයක් සිදු කරගන්න අවශ්‍ය ශක්තිය ධෛර්ය ලැබේවා අවසන් වශයෙන් උතුම් නිවනින් සැනසෙන්න මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාශට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති Thank you.